අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලටයි යන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපි මල්කාන්තිගෙන් ඉල්ලා සිටිමු අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අද කමඨහන් ප්‍රශ්න හතක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ආරම්භ කෙරුණේ ගමන් කරන කයට සිත යොදවා ගනිමිනි මුළු කයම අරමුණු කර සක්මන් කළ අතර පතුල් වලටද හිත යෙදවීමි සක්මන කෙලවර නවතිමි යනුවෙන් මෙනෙහි කර ආපසු හැරෙමි යමි යනුවෙන් දිගටම සක්මන් කරන විට මුළු කයම ගමනේ යෙදෙන බව දැනුනි පාදවල වලලු කර දන හිසි නැමීම් හොඳින් අවබෝධ විය. පරයන්ක භාවනාවේදී ඇති වූ හිසේ බරගතිය, ශරීරයේ අප්‍රාණික බව හා මන්දෝත්සාහී ගතිය අඩු වී ශරීරයේ ප්‍රබෝධමත් ගතියකින් යුක්ත විය. මෙය පරයන්ක භාවනාවට අත්වලක් බඳු විය. පරයන්ක භාවනාව ආරම්භයේදී මම දැන් මෙතන යනුවෙන් අරමුණු කළ විට කය නිසල්මන් විය. උදරයේ පිම්බීම හැකිලිම අරමුණු විය. ටික වේලාවකින් සිත නානා රම්මණයන් කරා ගිය බව දැනින. සිත පිට ගිය බව වැටහුනේ පිම්බීම හැකිලිම එලෙසම පැවතියේදීමය. නැවත මූල කර්මස්ථානයේට සිත අරමුණු කළෙමි. එවිට තද කුසීත ගතියක් හා භාවනාව නවත්තා ලීමට තරම් අදහසක් ඇතිවිය. නැවත උනන්දුවෙන් මූල කර්මස්ථානෙහිම සිත යොමු කළ විට ඇල්මැරුණු ගතියෙන් යුක්ත විය. පාදවල වේදනා ඇතිවන විට වේදනාව කෙරෙහි අරමුණු කළෙමි. වේදනාව තුනී වී කම්මැලි ගති හා සෝමාරි ගති ක්‍රමයෙන් අඩුවිය. ඔක්කාර ගතියක්ද මතුවිය. මෙනෙහි කළමි. හිසේ බර ගතියක් හා ක්ලාන්ත භාවයක් දැනිනි. කුමන බාධක පැමිණියත් මුලදී වාඩි වී සිටි ඉරියව්ව එලෙසම පවත්වා ගනිමින් අදිෂ්ඨානයෙන් යුතුව පරයන්කය වැඩුවෙමි. ඔබ වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් සත්‍ය අවබෝධය ලැබේවා. ඔව් මේකේ වාතාවරයේ අවසාන කෘතටි තේදුවත් මොන බාධකාවත් කොහොමරි කරගෙන යනවා කිව්වට මේ පෙන්වන්නේ විරාගයේ ලක්ෂණ. රාගයේ ලක්ෂණ තමයි ආශාව උනන්දුව පැනලා දෙන ගතිය ඔක්කොම දේ. විරාගය එනකොට එන්නේ කම්මැලිකම, නීරසකම, සෝම්බේරි ගතිය ඔක්කොම එනවා. ඒකව බාධා කියලා හිතන්නේ. ඒක බාධා නෙවෙයි. මේ භාවනා කරපු නිසා එන එකක්. නැගිටලා යන්න හිතනවා. ඒතකොට දැනගන්න ඕනේ දැන් භාවනා හරි ගිහලා තියෙන්නේ. අන්න එහෙම තියෙද්දි තව මොහොතක්, තව එක හුස්මක්, තව එක පියවරක් තියන්න ගියොත් ඉතින් වැඩෙනවා මිසක් භාවනාවට කැඩෙන්න බෑ. නමුත් තාමත් මේක නාලියන්නේ මේව මට බාධා කියලා. බාධා නෙවෙයි භාවනාවේ සායනකොට රාගයේ නිවෙනුවට දැන් විරාගය පහළ වෙනවා. මේ ਸਰවඥාන්සේ කොච්චරක් මේක අගය කරලා තියනවද කියනවනම් විරාගෝ සෙට්ඨෝ ධම්මාණං කියලා තියෙනවා. ලෝකේ තියෙන සියලු ධර්ම වලට වැඩිය මේ විරාගය තමයි ශ්‍රේෂ්ඨම ධර්ම. ඉතින් ඒක එනකොට අපිට පේන්නේ බාධා, කම්මැලිකම, සෝම්බේරි ගතිය, පසුබාන ගතිය. දැන් ඇති. නැගිටලා ඵලයන් කිය. කවදා හරි අපි ඒකට අවදි වුණා නම් පෙනේ අපි සංසාරේ කොච්චරක් මේ විදිහට කොන්ද පෑන්නේ නැති සත්තු වගේ, කොඳ වැට පෑන්නේ නැති සත්තු වගේ විරාගය එනකොට අපි රස රාග හොයාගෙන ගියාද කියලා. රාග තාල හොයාගෙන රස රාග හොයාගෙන හැමතැනම ඇවිදිනවා අපේ දරුවන්ටත් උගන්වනවා ලෝකෙටත් උගන්වන්න හදනවා රස විඳපල්ලා කියලා. ඉතින් එතකොට අපිට පේන්නේ විරාගයේ බාධකයක් විදියට. කවදද අපේ හිත මේක භාවනායේ ප්‍රයෝජනයක් සතිය තියෙන වෙලාවක් මම මේක තමයි වැඩි යුත්තේ කියන එක තේරුම් ගන්න එක තමයි මාර්ගය අමාර්ධික මාර්ගය අමාර්ගය දෙක වෙන් කළ දැන ගැනීම. ඊට පස්සේ භාවනා කියන එක මොනවත් බඳ නැහැ. කොයි වෙලාවෙත් භාවනා තමයි. මොකද නිතරම කම්මැලිකම එනවනේ. නිතරම එපා වෙනවා. නිතරම වක්කාර ගතිය. නිතරම රස නැති ගතියක්. ඒ හැම වෙලාවෙම දන්න දැන් භවනාර කිට්ටුයි. නිවනට කිට්ටුයි. රස රාගයට ආවා නම් රාගතාල වලට ගියා නම් දැනගන්න අපායට પાස්පෝර්ට් to hell. කෙලිම අපායි. ඉතින් මේ දෙක වෙනස් වෙච්ච මිනිස්සයා කොච්චර ලෝකේ දිහා බලන්නේ අසුචි අසුචි ගොඩක් වගේ. නමුත් මේ අසුචි ගොඩේ ඇවිදිනවා ගා ගන්න නැතු. ඒක තමයි සරුවචනාංශයේ බුදු වෙන ඉස්සර දවසේ දැකපු එක හිණයක්. තමන්නාංශයේ අසුචි කන්දක ඇවිදිනවා ගා ගන්නෑ. අනිත් ඔක්කොම බොම ආශාවෙන් දෝතින් අරන කනවා. ගා ගන්නවා කිව්වහම කක්ක කරනකොට ඉතින් කක්ක ගන්න. මේකේ නදන්න මේ කක්කා. මට බාධක කියන්නේ මේ කම්මැලිකම එනකොටම දැනගන්නවා නිවන් රසයක් තියෙන්නේ. මේ විරාගේ නිසා කැලේට යනවා. හුදකලාවට යනවා. විවේකයට යනවා. විශ්‍රාමයට යනවා. අනික් කට්ටිය නගර වලට යනවා. රාජධානි වලට යනවා. සැනකෙඩි වලට යනවා. සම්භාෂණ වලට යනවා. ආපන ශාලා වලට යනවා. ඉතින් මේ දෙකේ වෙනස වුණාට පස්සේ තමයි ඇත්තටම අපි ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ ප්‍රයෝජන ගන්න නිසා රාත්තාව හොඳයි. ඒකට මේක බාධා කියන එක බාධා නෙවෙයි මේක භාවනා ඉදිරිච්ච ප්‍රයෝජනයක් කියන එක දැකගෙන ඒ සූදානමෙන් භාවනාවට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම කියෝ ජස්සලා නැහැ සාරි වෙහෙසෙන් ඉන්නේ. අනේ මේක කරකවන්න බෙල්ල කඩලා යන්නේ. නැත්තම් උස්සන්න බාර එක. නැත්තම් ඉඳගෙන ඉන්නකොට ඔය පැයක් ඉඳගෙන ඉන්නකොට හරි ලේ හරි කරදරයක් ඕක. බාර එකෙන් උස්සන්න. එතකොට ඉඳගෙන නිකන් ජොලියේ ඉන්න එකයි තියෙන අර මයික්‍රොෆෝන් එක ඉස්සරහ බල්ලෙක් ඉඳගෙන ඉන්න ෆොටෝ එකක් දාලා තිබුණේ ඉස්සරහට <laughs> රෙකෝඩ් වල. අරක හදලා දෙන්න පොඩ්ඩක්. එහෙම නැත්නම් හරි වෙහෙසයි. උඟක් තැන්වලදී අපි හරියට වෙහෙසටපත් වෙනවා. අර බේසික් ඇඩ්ජස්ට්මන්ට්ස් කරගන්න නැතුව ඉතින් මුළු සභාවම විඳවනවා. අර කෙනත් ওই සබකෝලට නිකන් ඉන්නවා. අන්නේම කොන්ද ඉන්න කෙලින් කරන කතා කරපන්කෝ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන අවස්ථාවේ දකින, පෙනෙන, සිතෙන් දැනෙන සියලුම අරමුණු මෙනෙහි කරනවාද? තේරුණා. ආනාපානා සති භාවනාව වඩන අවස්ථාවේ දකින, පෙනෙන, සිතෙන් දැනෙන සියලුම අරමුණු මෙනෙහි කරනවාද? මෙන්න ආවොත් මේ කතාවද බඳලා ඉන්නලායි දකින දකින ගෑණි පිටිපස්සේ යනවද කියලා ඔන්න තේරෙනවා. දැන් මේ ආනාපානේ බඳලා ඉන්නේ. දකින දකින කට්ටිය පස්සේ යන දිල මගෙන් අන මන්නම් පස්සේ වෙන වෙලාවක වුණම හා කියන ඇත්තටම. අර සභාවක් ඉස්සලා මට කියාගන්න විදියක් නැහැ. මේ තරම් දෙයක් තේරෙන්නේ නැත්නම් බැඳපු දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලානේ කියන්නේ තියෙන්නේ. දැන් අන ආනපනේ බැඳලා දකින් දකින් පිටිපතේ යන්නද කියලා. sorry කතා disturb කරා. මෙනෙහි නොකරන වාද මේවා අතාරෙමින් සතියෙන් හුස්ම රැල්ලට බලා සිටිනවාද යනුවෙන් සානුකම්පිකව පැහැදිලි කර දෙන්න. මම මල් කාන්තියෙන් ආන මොකද කියන්නේ කියලා. ඔබ කියපන් ඔය දැන් රිට්‍රීට් ඕගනයිසර් උත්තර දෙන්න බෑ මෙච්චර ප්‍රශ්න කියවන මොකද කියන්නේ? මල්කාන්ති ප්‍රශ්නය විලිව්වේ. නැද්ද? ආයෙන උත්තරේ කියමු බෑ. මූලික කර්මස්ථානයේ හිත යොදාගෙන අනික් අරමුණු කියන්නේ වේදනාව වගේ දෙයක් ප්‍රකට වෙනවා නම් විතරක් දරාගෙන ඉන්න බැරි නම් විතරක් ඒ ගැන මෙනෙහි කරනවා. නැත්තම් මූල කර්මස්ථානයේම හිත අරමුණු කරගෙන ඉන්නවා. ඒක තමයි උත්තරේ. මම කියන්නේ මම බයිසිකලයක් පැදිනවා. මම හෙල්මට් එකක් දානවා හැප්පෙන නිසා පාරයින් ඉන්න අයටත් හෙල්මට් අරන් දෙන්න ඕනේද? ඔන්න වගේ ප්‍රශ්න අහන්නේ අපි. මම තමයි හැප්පෙන්නේ. එතකොට කාටද හැප්පෙන්නේ දන්නේ නැහැ. ඒ නිසා පාරයින් සේයට මම හෙල්මට් අරන් දෙන්න ඕනද කියලා මේ මිනිස්සු ඉන්න අනේ සමා වෙන්න ඕනේ මේ කියපේ කරන්න මම තරහක් නැහැ. දීපෙක් කරනාට මේ තරම් දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඒ තරම් අපි මේ මේ පාඩම් පන්තියේ අයන්නවත් දන්නේ නැහැ. මේ ලැජ්ජ කරන්නේ නෙමෙයි මම මේ කියන්නේ. හිතවත් දගන්නේ දැන් මේකත් එක්ක මං ඉන්නවයි කියලා කිව්වට පස්සේ ලෝකෙ මොනවද තිබ්බා මට මොකෝ. මේ ආකයන් රෙද්දාසේ දාගන්නේ මොකටයි? ඒ තරම්ම අපහසු ඒකයි සරුවචාන්සේ කාරණුට හිත දාන්න කියන්නේ පුදුමාකාර ප්‍රශ්නයක් අපිට තියෙන්නේ. මොකද අරමුණු වැඩිකම තියෙන්නේ. අද වෙලා තියෙන සුඛෝභෝගී වස්තු වැඩි. එක්කිකුටත් තේරෙන්නේ නැහැ සීමාව. කාබිලි ඇටෝම් ගෙදර ගියා වගේ. කනවා කනවා කනවා කනවා කනවා කාලා මැරෙනවා. ඇඟිලි තරමට ඉදිමෙන්න තේරෙන්නේ නැහැ. ප්‍රයෝජනේ සලකලා වැඩක් ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඌට කරන්න තියෙන හොඳම දේ දෙන එක. දීපු ගා කාලා නැහිනු. ජීනේ කදරියන් දානේන සච්චේන අලිකවාදිනා. ඒ කෑදරට දීපා ඌම කාලා නැිනවද වෙස්ට් එකට වෙලා තියෙන්නේ. හැම එකම ඕවර්ඩෝස් ගිහිල්ලා. කිසිම කෙනෙක් ගාව කන්ට්‍රෝල් එකක් නැහැ. ඉතින් අපිත් මේ ඒක පිටිපස්ස යන්නේ. අපිත් මේ කවදද අපේ රට සිංගප්පූරුවක් කරගන්නේ? අපි රට කවදද ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රි එකක් කරගන්නේ අර පෙරේත පිසාච ලෝකෙට යන්න හදන. ඉතින් බුදුරජාණන් අපිට කියන එක අරමුණක් දීලා ඒක බලපන් ලෝකේ අරමුණු තියෙනවා. ඒ ඔක්කොටම හෙල්මට් අරන් දෙන්න ඕන කම නැහැ. උඹ හෙල්මට් එකක් දාගන්න. ඉතින් අද මේ අන්තිම කමට අංශුද්ධ කිරිල්ල. ඉතින් මේ දවස් තුනේ මොනවද කරන්න ඇත්තේ කියලා හිතන්න. මේ පළවෙනි දවසේ කමඨාන දීපු දවසේ මේ ඇසිය යුතු ප්‍රශ්නයක්. මම මේ තාමත් කියනවා මේ ප්‍රශ්නේ ලියපෙකනත් එක තරහෙන් ද්වේෂයෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි කොච්චර ජාතිකන්තේ ජාත්‍යන්තර විහිළු කාර්යෝද කියලා. ජාත්‍යන්තර විහිළු. මේක දිහා බලපන් කිව්වහම ළඟ එක දිහා බලන්න එපාද කියලා. ඇත්ත ප්‍රශ්නයක් නම් තමයි. මොකද අපි කෙරුවේ ඒකමනේ. මේකට කරන්න කිව්වොත් ඒක නෙමෙයි වෙන එකක් කරනවා. ඉතින් එතකොට මේ දේ ප්‍රශ්නයක් අහන්න තරම් නිහතමානී වීමට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මගේ වෙලා තියෙන්නේ මගේ අර කට ටිකක් සැරයි මම දඩපඩ ගාලා ගහනවා වැටෙන්නම ගහනවා. ඇත්තටම මට එහෙම ගහන්න ආදරයක් නෑ මට ඇත්තටම ආදරය ප්‍රේමයක් තියෙනවා. පුදුමාකාර මෛත්‍රියක් මයි ළඟ තියෙන්නේ. කැට කැට. මෛත්‍රී කැට කැට තියෙන්නේ. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ කිව්වට මම මේ ඇත්ත කියන්නේ මගේ ගිහි කාලේ නම කරුණාරත්න. දැන් නම් පලාතක නැහැ ඔය කරුණා කරගෙන ඉන්න බෑ අප්ප මේ ලෝකේ. අහන්නෙම ගුණ හරප. මේකට ඇඟිලි දික් කළා කියපුවාම මේකට තිබ්බොත් මොකද වෙන්නේ කියලා. මල් කාන්ති අපි යන් ඕක ඇති කතා කරලා. <laughs> තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දිගු කලක් භාවනාවේ යෙදුණා එක්මි. රිදීම්, හිරිවැටීම් සහ වෙනත් බාධක මැදින් අතරක් නැතුව ආනාපානෙහිම නිරත විය. විනාඩි 40ක් පමණ හුස්මේ පියකරු බවක් දැනුනි. එම පියකරු බව මුළු හුස්ම පුරාම දැනෙන්නට විය. මේ ළඟට ගන්න හුස්ම මුළු සිරුර පුරාම යන බවත් ප්‍රශ්වාසයේදී මුළු සිරුරේ ඇදී ඇවිත් හුස්ම පිටවෙනවාසේ දැනේ. සිත අධික චිත්ත ප්‍රීතියකින් පිරී ගිය අතර සිරුරට අධික සැපයක් දැනුනි. තව දුරටත් කරගෙන යාමේදී මෙම සතුටත් සැපයත් නැති වී ආනාපානයේද නොදෙනී ගියේය. නමුත් සිහිය ඇති බව දැනුනි. මෙම தත්ත්වය මට පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන ඊටා කෙටි කාලයකින් අවබෝධ වේවා. සක්මන එසවීම ගෙන යාම සහ විලුඹ මැද සහ ඇඟිලි වශයෙන් අතරක් නැතුව මෙනෙහි කරමින් සක්මන් කළමි. සක්මණේ සමාධියක් ගැන අවබෝධයක් නොලැබුණි. ඔය ඇත්තටම සක්මණේ අපි සමාධියක් බලාපොරොත්තු වෙන්නේ. අපි සක්මණේ බලාපොරොත්තු වෙන්නේ වීර්ය. එනිසා වීර්ය නිසා සතිය ඇතිවීම සක්මණේ සිද්ධ වෙනවා. පරියංකේදී ඇතිවෙච්ච සතිය නිසා සමාධිය ඇතිවෙම ඉන්න පුළුවන්. ඒක නිසා පරියංකයෙන් එකක් අපි සම්පාදනය කරන්නේ සමාධියෙන් පරියංක සක්මණේ වෙන එක. ඉතින් ඒ නිසා දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න බෑ දෙකේදීම සතිය තියෙනවා. හැබැයි සතියට පාදක වෙන වීර්ය අතනින් ඇති වෙනවා සක්මණෙන්. ඒ පාදක සතියෙන් නැත්නම් වීර්යෙන් සතියෙච්ච සතියෙන් ඉදිරියට යෑම සමාඩ පරියන්කේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒව බලාපොරොත්තු වෙන්න එපා ලැබෙන දේ බාර ගන්න එකයි තියෙන්නේ. පරියන්කේදී විස්තරේ මට පොඩ්ඩක් කියවන්න ආයෙසර පරියන්කේදී විස්තරේ රිදීම් හිරිවැටීම් සහ වෙනත් බාධක මැදින් ඔය ඒකෙදී කතා කරලා තියෙනවා ආනාපානය අහුවෙනවා ඊට පස්සේ ආනාපානේ ප්‍රමෝදජනක අවස්ථාවක් තියෙනවා ඊට පස්සේ ආනාපානේ ප්‍රමෝදේ රහිත අවස්ථාවක් තියෙනවා ඊට පස්සේ ආනාපාන නැති අවස්ථාවක් තියෙනවා අපිට ආනාපානයක්වත් ප්‍රමෝදයක්වත් ප්‍රමෝද රහිතකමක් නෙවෙයි තියෙන්නේ මේ ඔක්කොම හම්බෙච්චි සතිය පවතිනවාද ආනපනේ හම්බෙන්නේ ඉස්සල සතිය කොහොමද ආනපනේ හම්බුණාට සතිය කොහොමද ආනපනේ ප්‍රමෝදේසයිත් විලා සතිය කොහොමද ආනපනේ තියෙන ප්‍රමෝදේ නැතිලා සතිය කොහොමද ආනපනේ ප්‍රමෝදයෙන් දෙකම නැතිලා සතිය කොහොමද කියලා මේ ඔක්කොම මොන જાති මලක් කමුණ ගත්තත් මල් මාලේ නූල කැඩිලා නැත්තම් නූලෙන් අල්ලපුවම ඔක්කොම එනවා. ඒ නිසා එක එක දේවල් මේකේ අපි මේකේ පටල වෙනවා, ඇවිලෙනවා. කොයි දේ ඇවිලුණත් සතිය කඩා ගන්න නැතු යන එකයි තියෙන්නේ. ඒක නිසා මේකම ඉස්සරහට කරන්න තියෙන්නේ තවත් එන දෙයක් ආපු දෙයින් ඒ එන්නේ යණ්ඩයි. ප්‍රීතියාවත් යන. කනගාටුවාවත් යන. නිදිමතාවත් යනවා. උනන්දුවාවත් යනවා. කොයි එක තිබුණත් දියවැලක් වගේ පිහිරක් වගේ මැදින් සතිය පවත්වන්න පුළුවන් ගතිය ආවත් ආවොත් ඒ කෙනාට මරණ චිත්තක්ෂණයේදීවත් සතිය ගිලිහෙන්නේ නැහැ. වයසට ගියයි කියලා සතිය ගිලිහෙන්නේ නැහැ. ලෙඩ වුණයි කියලා සතිය ගිලිහෙන්නේ නැහැ. අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ වෙලාවේදී ඇත්තටම ළඟ හිටින්නේ සතිය විතරයි. ඒක නිසා ਸਰුවචනාංශය සඳහන් කරලා තියෙනවා සතිය වඩලනද කෙනෙකුට සතිය ආනිසංස ලැබෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආවට පස්සේ කියලා. ඊට සතිය කාදාවත් අතහැරලා යන්නේ. අම්මා තාත්තත් අතෑරලා. ගෑණි මිනිහත් අතෑරලා යනවා. දොස්තරලත් අතෑරලා යනවා. සල්ලි නැති සල්ලි දෙන්නේ නැත්තම්. සතිය කවදාකවත් අතාරින්නේ නැහැ. ඒ නිසා ওই පොඩි පොඩි පරිේශන ඔය කරන්නේ ඔකට වැඩි දෙයක් ආව සතිය කඩා ගන්න නැහැ කියලා ඉදිරියට යන එක තමයි කළ යුත්තේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මම අසුනී පාසු ලෙස වාඩි වී මම දැන් මෙතන යයි සිහිපත් කළෙමි. ටික වේලාවකින් මම හුස්ම ගන්නා විට උදරයේ හා පපුවේ උස් පහත් වීම හොඳින් දැනුනි. හුස්ම ගැන තවදුරටත් අවධානය යොමු කළෙමි. එවිට නාසයේ සිට පහළටම හුස්ම වැටෙන බව අවබෝධ විය. දැන් මම නාසිකාග්‍රයේ හුස්ම වැදෙන සැටි නිරීක්ෂණය කළෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය වෙන වෙනම නිරීක්ෂණය විය. හුස්ම ඉතා ගැඹුරු බවත් ප්‍රස්වාසයේ දිගු බවත් වැටහිණ. ඒ දෙක අතර නැවතීමක් ඇති බවත් නිරීක්ෂණය කළෙමි. එසේ ටික වේලාවක් නිරීක්ෂණය කරන විට එක්වරම නාසය, පපුව හා බඩ ගැන දැනීම නැති විය. හුස්ම පමණක් ඉහළ පහළ ගමන් කරයි. හුස්මට පමණයි දැන් ආස්වාසය ප්‍රස්වාසය එක සමානයි. හුස්ම රැල්ල පමණක් දැනේ. මම සිහියෙන් හුස්ම දෙස බලා සිටිමි. මට විස්මයක් මෙන්ම සියුම් ප්‍රීතියක් ඇති විය. හුස්ම රැල්ල අවකාශයේ ඉහළ පහළ යනවා මෙන් දැනේ. එවිට තදින් අහස ගොරවන හඬ ඇසුනි. සිත හුස්ම රැල්ලෙන් පිට ගියේ නැත. එහෙත් දැන් නාසයේ හුස්ම ගැටෙන බව දැනෙන. නැවතත් පළමු දැනීම ලබා ගැනීමට උත්සාහ කළත් එය නොහැකි විය. ගරුතර ස්වාමීන් වහන්ස මෙය භාවනාවේ ඉදිරියට යෑමක්ද වටහා දෙනු මැනවි. ඒකෙදි තියෙනවා මට බඩ තේරෙන්නේ නැහැ, පපුව තේරෙන්නේ නැහැ, ඇඟ තේරෙන්නේ නැහැ කියලා විපස්සනා භාවනාවේදී හෝ විපස්සනා වාර්තාව කවදාකවත් නැහැ කියන වචනේ ඉන්නේ තියෙන දේ කියන්න කියලා නේ කියන්නේ. අරක නැහැ මේක නැහැ කියන්න ඕනේ අරක බෑ කියන්නෙත් නැහැ. ඉදිරිපත් වෙච්ච එක බලන එක තියෙන නිසා නෑ බෑ කියන වචන දෙක විදර්ශනා શબ્දකෝෂයේ ඇත්තෙම නෑ. ඉතින් ඒ තියෙද්දිත් අපි කියනවා මට හොඳට හුස්ම යනකොට කට නෑ බඩ නෑ පපුව නෑ කියලා. සාමාන්‍ය කියන්න හිතෙනවා. ඒකේ අදහස්කුත් ඇත්තටම sannivedana වෙනවා. නමුත් කියලා තියෙනවා නැති දේවල් ගැන යන්න එපා. Taman ළඟ නැති මීහරකෙක් ගැන කතා කරන එක තමයි පුත්ත්ජනය කරන්නේ. පුත්ත්ජනක වැඩිම නැති දේවල් ගැන කතා කරන්නේ. බැරි දේවල් ගැන කතා කරන එකෙන් Taman ළඟ නැති මීහරකෙක් ගැන කතා කරන එක තමයි පුත්ත්ජනය කියන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කියන අපිට ඇතිතෙනින් පටන් ගන්න දන තෙනින් පටන් ගන්න. ඒක කවදාකවත් නැහැ බෑ කියන්න වෙන්නේ නැහැ. මේ රචනා ශිල්පේ විතරක් නෙවෙයි ජීවිත දර්ශනයක් මේ කතා කරන්නේ. නැති දේවල් ගැන කතා කරනවා කියන්නේ අකුසල් සමාදාන. එහෙම නැත්නම් වෙච්ච වැරදිගේ සමාදාන් වෙනවා. නැවත නැවත සමාදාන් වෙන ඒකාන්ත අපායි. ඒකාන්ත අපායි. බුද්ධ ශාසනය කියන්නේ හොඳ ටික විතරක් මතක් කරගෙන ඉන්න. ඒතොත් නැතිවල් එන්න වෙලාවක් නැහැ. තියෙන දේ ගැන කතා කරන නිසා ඒ වගේ දේවල් වාර්තාවෙන් අයින්කරන ව්‍යාකරණය සකස් කරගන්න. කාට හරි කතා කරන දන්න දෙයක් කතා කරන්න. දැන් නැත්තම් කියන්නේ මේක අහලා තියෙනවා මම මේමයි මේමයි කියන මේ නැත්නම් ඒ කතාව ඕනේ නැහැ. අපි දන්නේ නැහැ නේ මොනවද ඒ නිසා කතා කරන්න ඕනේම නැහැ. කතා කෙරුවොත් කතා කරලා දන්නේ නැති එක. කාගේ හරි නාටකයක් එක. මේක මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන බරපතල වැරද්දක්. අරයා කාතෙන් ඉගෙන ගත්ත මේක මේක හොයාගත්ත කියලා පොත්වල තියෙන දේවල් ගිල්ලවලා ඒක වමාරණ එක තමයි අධ්‍යාපනය කියන්නේ. ඉතින් ඌ අධ්‍යාපන හොඳටම දන්නේ එක තමන්ගේ ශරීරය ගැන දන්නේම නැහැ. ඇයි මේකේ උළුවේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අරකගේ මේකගේ විස්තරනේ මතක තියෙන්නේ. කොයි වෙලාවක හරි තමන්ගේ හිතට එනකොට අර අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඇලෙන නිසා කියන භාවනාව කියන්නේ ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් කියලා. අධ්‍යාපනය අයින් කරනවා අපේ හිතේ. Deconditioning. අපි ළඟ තියෙන කන්ඩිෂනින් වෙච්ච තත්ත්වගත වෙච්ච කොහොම අයින් කරන විදිහට අපි පොඩි දරුවෙක් වෙනවා. මේ බරපතල චෝදනාවක් නෙමෙයි මම මේ කරන්නේ. නමුත් ඒ වගේ අරක නැහැ මේක නැහැ කියන්නේ නැතුව පේන ටික දකින්න ටික පේන විදිහට දකින්න ටික අතිශෝක්තියකින් තොරව ඉදිරිපත් කරන්න විශාල ලාභයක් විශාල දක්ෂකමක් ඒක ආර්ය භූමිය කියලා කියනවා. ඒ නිසා භාවනාවත් හරියට යන්න ඕනේ. ඒ භාවනාවේ වார்த்தාවත් හරියට ඉදිරිපත් වෙනවා නම් ඒ නිකන් අජටවකාශයට යන්න රොකට් එකක් පත්තු කරලා ඇරිය වගේ කඩාගෙන යනවා. මොනම දෙයක්වත් බාධා වෙන්නේ නැහැ. ඒ නිසා ලියලා තියෙන අනිත් ටිකේ නම් දෝෂයක් මම දකින්නේ නැහැ. ඒක හොඳට තියෙනවා. නැති දේවල් නැතුව පේන ටිකත් එක්ක ඉදිරියට යන්න කියන එකයි කියන්නේ. දේරුවන් සර්ණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම භාවනාවට ආධුනිකෙක්මි. පරංක භාවනාව. මූල කර්මස්ථානය ඉහළට ගන්නා හුස්ම රැල්ල නාසෙහි ඉහළ ස්පර්ශ වීමත් පහළට හෙළනා හුස්ම රැල්ල උඩුතොලෙහි ස්පර්ශ වීමත් පිළිබඳව සිහියෙන් සිටීමයි. මෙසේ සිත කයට ගත් පසු හුස්ම දෙස සිහියෙන් සිටින විට සිසිල් වූ දිග හුස්ම ඉහළටත් උණුසුම් ලෙස කෙටි හුස්ම පහළටත් ආදී වශයෙන් දැනේ. මෙම දැනීම ක්‍රමයෙන් අඩුවී ගොස් ඊතා සිසිල් වූ වාතය උඩුතල්ලෙහි වැදෙමින් ආස්වාසය ලෙසත් උණුසුම් හුස්ම උඩුතුලෙහි වැදෙමින් ප්‍රස්වාසය ලෙස දැනේ. මෙසේ විනාඩි 15ක් පමණ සිටිය හැකිය. පසුව ක්‍රමයෙන් හදවතෙහි ගැස්ම කොන්දේ වේදනා ආදී වශයෙන් දැනේ. එහිදී දැනීම පිළිබඳවත් සිහියෙන් සිටිමි. පසුව පහසු ඉරියව්වකට මාරු වෙමි. මෙසේ විනාඩි 30ක් පමණ සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩසටහන ආරම්භයේ පටන් මේ දක්වාම ඊට අවධානයෙන් ඔබ වහන්සේ මේ පෙන්වා දෙන්නේ කුමක්දයි සතිමත්ව සිටියෙමි. සතිය එය පැවැත්විය යුත්තේ කෙසේද හා සිතන කියන කරන දෑ තුල විපස්සනා වෙන් යුතුව සතිමත් වන අයුරු මනාව දැනගත්ෙමි. නිවීම Taman තුලම පවතින බව අවබෝධයයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවත් ඊටාම අවධානයෙන් ශ්‍රවණය කෙලෙමි. වචන පද මතක තබාගත නොහැකි වුවත් ඒ තුලින් ලබා දෙන අදහස මනවින් අවබෝධ වෙනවා. බිය තැති ගැනීම ආදී ක්ලේශයන්ද සතිමත් බව නොමැති නිසා හටගන්නා බව පැහැදිලි. නමුත් ඒ සඳහා කාලයක් තිස්සේ Taman විසින් හුරු කරගත්තා වූ යම් හේතුවක් පවතින්නේද? එය නැති කරන්නේ කෙසේද? හා එය නැති කරන මාර්ගයේ විස්තර වශයෙන් දේශනා කරන සීක්වා. මාහට කමා කරමින් කෙටි පිළිතුරක් හෝ ලබා දෙන සීක්. ඔබ වහන්සේට මේ උත්තරීතර වූ චතුරාර්ය සත්‍ය ධර්මතාවය මේ ජීවිතයේදීම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත ලැබේවා. ඒ තමන්ට මේ මොහොතේ කෙලෙස් නිරුවත් තම බය සැක චකිතේ පහළ වෙන්න හේතුව මොකද්ද කියලා අහනවා. ඒක හේතුවක් ඒක නෑ. අහේතුවක් තමයි තියෙන්නේ. ඒ තමයි හේතුව කියලා කියන්නේ. ඉතින් මේ අ හේතුව දැක්කට පස්සේ ඒක ඊට පස්සේ හිටින්න බෑ. යාට ඒක යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඒකට පොර දාන්නේ නැහැ. කවුරු හරි තකක් තියනවා කෙලිම ගිහලා කියනවා මට උඹ ගැන සැකයි. එච්චරයි ඉවරයි. ඌ මට ගහයි බනි ඉවරයි. ආයෝකේ බොක්කේ තියාගෙන ඊගාවාත්ම කියනට එදී ලේසි. එතකොට තේරෙන පටන් ගන්නවා අපි විවෘත වෙනවනේ ලෝකේ ඕන වෙලාවක ලෑස්ති. අපි මෙතෙක් කවදාවත් මේ සදාචාරය ගැන හිතලා ශිෂ්ටාචාරය ගැන හිතලා කියන්න ඕන දෙයක් කියන්නේ ආලවට්ටම් දානවා. අතිශෝක්ති දානවා. ඒක නිසා හරියන්නේ නැහැ. ඒතකොට තේරෙන පටන් ගන්නවා ලෝකය චපලයි. ලෝකය ෂටයි. ලෝකය මායාවි. ලෝකය වංචනිකයි. අම්මා අප්පා වුණත් එච්චරයි. ඒක මට ප්‍රශ්නයක් නැහැ. අර කිලන්දාරියෙක් කියනවා ඉලන්දාරියෙකුට ගමේ මිනිස්සු කියනවා මේ උඹේ අම්මා වලත් ගෑණියක් කියලා. ඉතින් ඉලන්දාරිය කියනදි මට ප්‍රශ්නයක් නැහැ. මං අම්මට සලකනවා. අම්මගේ වලත් එක මම්මට තිබිච්චයි. මට මොකෝ මේ අම්මා බලත් උනායි කියලා අම්මට නොසලකා ඉන්නව අම්මට බැලලා පව් කර ගන්න මට ඕන ගමන් නැහැ. නිසා ලෝකේ හදන්න කවදාකවත් යන්න එපා. හදන්න බෑ. ඒක නිසා මට තියෙන දැන් වන්න මට තේරෙනවා ඔන්න මයි ළඟයි කෙලස් තියෙන කියලා දන්නවනම්. ගැලවෝ මයි ළඟ තියෙන දන්නවයි කියලා කියනවනම් ඕක තමයි යේසුස් වහන්සේත් එක්ක ළඟිම ආශ්‍රය කරු මේරි මැග්ඩලින් ලියලා තියෙන රහස. මම තමයි වැඩිම යේසුස් වහන්සේ ආශ්‍රය කරේ විමුක්තිය තියෙන Taman ළඟ කියලා මැග්ඩලින් කියනවා. මේරි කියනවා. යේසුස්වන්ත කියනවා දිව්‍යඥාන්සේ ගාව තියෙන කියලා. ළඟින්ම ආශ කරපු ගෑණි කියනවා තමන් ළඟ තමයි විමුක්තිය තියෙන කියලා. ඉතින් දැන් මේ යේසුස්වන්ත කිව්වයි කියලා අපොස්තල් සණි කියන්නේ. එතකොට මේරි මැග්ඩලින් කියන කතාව ඇහුවට පස්සේ මොකද්ද මේ බයිලාව? සර්බලතරි දිව්‍යඥාන්සේ ළඟද අපේ විමුක්තිය? නැත්නම් තමන් තුළද කියලා. ඉතින් අපි හවුන් කන්දනේ යේසුස් වහන්සේද මේරි මැග්ඩලින්ද කියන ප්‍රශ්න තියෙන්නේ. අපෙත් ඉන්නවා කට්ටිය. පුළුවන් තරම් කියනවා මේක මතුපදින බුදු ආමතුරුගා මෛත්‍රී බුදු ආමතුරුගාව තියෙන. එහෙම නැත්නම් මේ කතරගම දිවගාට යන්න. මේ සුමසමදී ආමතුරුගාට යන්න. ඒක එක්කත් දෙන්නේ නැහැ තමන්ට පෞරුෂත්වයක් හදාගන්න. අපිට මෙච්චර ලස්සන උදාාර පෞරුෂත්වයක් ලැබිලා තියෙදි මනුස්සකමක් ලැබිලා තියෙදි අරය ගාට වැඳෙනවා දෙකට නැමෙනවා මෙයා ළඟට යනවා දෙකට වැඳෙනවා. ඉතින් කොහෙද කොන්දපරි? ඒ නිසා ඒක දන්නවනම් මම ශාක්‍ය සිංහ කුලේ මොනක කවුරක් කරන්න බෑ කියලා ඒක සාක්ෂාත් කරන්න වෙන්න ටික කාලයක් යනවා. ඊට පස්සේ තන මොකාටවත් සලුට් ගහන්න ඕන කමක් නැහැ. අපි සත්‍යයට යටත් වෙනවා. විමින ගන්න බය නැහැ. ඇත්ත කියන්න බය නැහැ. අහිංසකයි කතියක් තියෙනවා. නිහතමානී වෙන බයන දෙයක් නැහැ. ඉතින් ඒකකොට තාමත් අර පරණ අකුසල කර්ම පරිසම් දෙනවා. ඒ ගැන පොඩි රසවත් හිතන කතාවක් සරුවචන්සේ දේශනා කළා තියෙනවා. යම් කිසි විදියකට මේක අපේ ජීවිතයේ අවසාන භාත් භාගය නම් ඒ කියන්නේ පස්චිම භවිකෙක් නම් අර පරණ කර්ම වහවහ එන්න පටන් ගන්නවා. කම්මැලිකම් නීරසකම් අරය මෙයා බනිනවා ඉවසන්නේ බැරි දේවල් වෙනවා. එතකොට සතුටක් ඇති වෙනවලු පාරේ යන කෙනාට හරි මගේ දැන් මේ ඉවර කරන්නයි හදන්නේ. මේක පස්සට දාන්න එපා. පස්සට දැම්මොත් ආත්මිකට එන්න වෙනවා. එතකොට හත් ගුණයක් වැවෙනවා. ඒ නිසා මේ එන කරදර ටික එන්න අරින්න. එයාට එතකොට තේරෙන පටන් ගන්නවා වැඩි වැඩියෙන් එනවා. වැඩි වැඩියෙන් සතියෙන් මුණ දෙනවා වැඩි වැඩියෙන් ශ්‍රද්ධාවෙන් මුණ දෙනවා වැඩි වැඩියෙන් සීලය රකින්නවා මොකක්වත් වෙන්නේ වීර චරිතයක් ඉතුරු වෙනවා. ඉතින් භාවනා කරන්න ගිය කෙනාට කරදර එනකොට එයා දැනගන්නවා මේ වාසනාවක් තමයි මේ ඉන්නේ කියලා. කරදර එන්නක භාවනා කරන්න දන්නේ නැති සතිය නැති ශ්‍රද්ධාව නැති සීල නැති එකන ආරයට කෙන්දිරි ගන්නවා මෙහාට කෙන්දිරි ගන්නවා මට අසාධාරණ ඇතිද්ද වුණා මට මේම නూరు තැනකින් බැනුමක් ආවත් ජෝරා දෝෂාරෝපණයක් ආවා කියලා. ඉතින් භාවනා කරන එක නම් දන්නවා දැන් වැඩේ හරි. accounts balance කරන්න හදන්නේ අවුරුද්ද අන්තිමෙන්ද හදන්නේ. ඒකට බැලන්ස් වෙනවා ටක් ටක් ටක් ගාලා ඔක්කොම හොර බිලක් දාලා හරි ඉන්ටර්නල් ඔඩිට් වලට හරි දාලා හදනවා. ඊට පස්සේ එක්ස්ටර්නල් ඔඩිට් අපම පචක් කියලා කරන්නේ මේකනේ කොයි කම්පැනියක් ඒක accounts ඉන්න දන්න කට්ටිය දන්නවා ඒක මොකද්ද කොහොමද කරන්නේ කියලා. නමුත් හොඳට තේරෙනවා වැඩියෙන් කරදරේ ඉන්න පටන් ගන්නවා. ඒක තමයි තමන් වීරයෙක් බව තේරෙන්නේ මිස අසාධාරණයට බයි. නොගැලපෙන තැනදී බයිනේ. සාරී සතුටක් එනවා මේ පරණ කර්ම ගෙවෙනවා. උඹ කිසි විදිහකට අවනාපයක් ඇති කරන්න එපා. කිසි විදිහකට ගැටෙන්න එපා. යන්න අරපන්. එතකොට වෙනවා මේ ඒකට හේතුවක් තියෙනවා. හේතුව අ හේතුව තමයි. මෙතෙක් කල් සංසාරේ කරපු නොමනාකම්, ජඩකම්, කඩප්පුලිකම්, පට්ටපදුරුකම් නිසා එනවා. දැන් මේ වෙලාවේ ඒකාවයි කියලා හිත නරක කරගත්තේ නැත්නම් අලුතෙන් කර්ම රැස් කරගත්තේ නැත්නම් ශ්‍රේෂ්ඨ යෝගාවචරය. ඒ නිසා කෙටියෙන් නෙමෙයි මේ දිග උත්තරයක් මේක. නිසා කරුණාකල මතක තියාන තේරුණා නම් ගැලුම තියෙන තමන් අතේ කියලා කාටවත් වඳින්න යන්න එපා ඊට පස්සේ. වැඳලා වැඩක් නැහැ. බුදුහාමරණත් වැඳලා වැඩක් නැහැ. බුදුහාමරතු ඉන්නේ සතිය. කොයි වෙලාවෙත් සතිමත් වෙනවා නම් ඒක බුද්ධ ජානසර කරන තේ ලොකුම ගෞරවේ ඒක නිසා බුදුජානක පිරුණා පාන වෙලාවේදී කට්ටිය ඕගාලා ආයු සංස්කාරය හැරියාම ඔක්කොමලා සැලසුම් ගහනවලු තොරණ කොච්චර උස්සෙන්න ඕනද මේක පොල් ගෙඩි කීයක් එල්ලන්න ඕනද පාර කොච්චර සරසන්න ඕනද දෙවිගොල්ලෝ සරසනවා ධම්මරතන කියන ආවුරු පැත්ත කියලා දොර වහගෙන දිගටම භාවනා කරනවා එතකොට අට සංඝයා මේ බුදුන් දැකපු සංඝයාත් කියලා බුදුහාමරට මේ මේ තව මාස තුනකින් පිරිනව පාන බුදුහාමර චෝදනාවක් කරලා තියෙනවා. අපි ඔක්කොම ඔබ අන්තිම මරණය පිළිබඳ කල්පනා කරලා මේ තැවෙනවා. අන්න ධම්මරතන හඳුරු විතරක් දොරවාගෙන භාවනා කරනවා. බුදුන්සේ ධම්මරතන හඳුරු ගෙන්න අහන මොකද ධම්මරතන මේ මිනිස්සු දොස් කියන්නේ? මේ අනිත් ඔක්කොම කලබල වෙද්දී ඔබ අන්තිම විතර භාවනා එහෙමයි සාංශ මම ඔබ අන්තිම පිරිනව පාන ඉස්සෙල්ලා නිවන් දකින්න ඕන නිසා. ඒ නටන කට්ටිය නටා ගන්න ඇරලා මම භාවනා කරන පස්සේ බුදුරජාණන් කියනවා ධම්මරතනට විතරයි මං කියපේක තේරිලා තියෙන්නේ. අද බුද්ධ අගංකාරයොන්ටත් ඕක කියන්න නම් බුදු ආපරන්න වේවැලක් අරගෙන ඉන්න වෙන්නේ. මෙච්චර කියලා තියෙද්දි ඒ සතිය වඩන වෙනුවට ගාතකී කියා වටේ කරකේ. බුදුචානකේ ගුණ ඥාන නරක නෑ ගුණවරව කියන වෙනට ඒක හොඳයි ඒක මේ කබ්බ්‍ය වචනේ. ඔය ජීවිතේ හොඳ එකක් තියෙනවානේ. කරන දෙයක් තියෙනවානේ. ආන්න එක දැනගත්තට පස්සේ තේරෙන්න තේරුම් ගනි. ඒක කරගන්න කෙනාට කරගන්න දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ ගැලුම තමන් අතේ තියෙන්නේ. පුළුවන් තරම් ගණයා කෙරෙන් වෙන් වෙලා, කුලයා කෙරෙන් වෙන් වෙලා සත්‍යමත්ව ගත කෙරුවොත් තේරෙන්න පටන් ගන්නේ බුදුහාමුදුරු පපුව ඇතුළමයි ඉන්නේ. ඔය කොහේවත්වත් යන්නේ ගින්න ගන්න ඕන නම් හද මඩලට වඩින්න මැනවි දෙවියනේ කියලා ස්තෝත්‍ර ගායනා කරනවා වගේ සතියෙන් තියාගෙන ඉන්න මේක මේක එතකොට ධාතු ගර්භයක් වගේ මේක එතකොට චෛත්‍යයක් වගේ යන යන තැන පූජා කරනවා පූජා අරහයි ඔය Taman දන්නවා ඒ නිසා ඔය කෙවෙන කර්ම ගෙමිච්චාවයි කම්මැලිකම් බයකම් එයි. නමුත් ඊට වැඩිය මට අද මේක තේරෙනවා මම්මයි ගැලුම් කාර්යයා කියලා ඉස්සරහට යන්න. මේ අයින් වෙන හැටි දවස් 7න් 8න් තේරුම් ගන්න පුළුවන්. හයවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල අරමුණු කිරීම මගේ මූල කර්මස්ථානයයි. නාසිකාග්‍රය අරමුණු කරමින් හුස්ම රැල්ල වෙත සිත යොමු කරගෙන සිටිද්දී ටික වේලාවකින් හුස්ම රැල්ල සංසිඳී සියුම් වී යයි. මෙලෙස සෑහෙන වේලාවක් සිටිය හැක. කය හොඳින් සංසිඳී ඒකාග්‍ර වෙයි. හුස්ම ගන්නා බව ඊතා සියුම්ව දැනේ. සතිය හොඳින් පවතී. ප්‍රශ්වාසයේ කෙළවර ආශ්වාසයේ මුල පවතින හිස්තැන හොඳින් අරමුණු වී හිත හොඳින් තැම්පත් වෙයි. පරයන්ක කාලයේ තුලදී නිදිමතක්ද නැත. එක අවස්ථාවකදී කය සිසිල් වී නැති වී ගියේය. කය උණුසුම් වී නැති වී ගියේය. සෑම පරයන්කදීම හොඳින් මානසිකාර්ය පැවැත්විය හැක. සක්මන් භාවනාව. පාදවල සක්මන් ක්‍රියාව දෙස බලමින් සක්මන් කරමි. සක්මන අනායාසයෙන් සිදුවේ. සක්මණෙන් පසු පරයන්කයට යමි. මේ මම දැනට සිටිනා තත්ත්වයයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීගායු වේවා. මේකෙත් ලියලා තියෙනවා මට නිදිමත නැහැ කියලා නැති දේවල් ලියන්න එපා. ඒ වාක්‍ය අයින් කරුවයි කියලා මොනම ප්‍රශ්නයක්වත් නැහැ. තේරෙනවා කියන්නේ නිදිමත කරදරයක් තිබිලා අයින් වෙච්ච සතුටක් තියෙනවා. මොකද ඊටතරදී සතුටක් තියෙනවා අනවශ්‍ය දේවල් නොකිය සිටීම. අනික් කාරිය ගැන නෙවෙයි මම මේ විවේචනය කරන්නේ. ඒ නිසා මේ විදිහට පුළුවන් තරම් වාර්තා ඉදිරිපත් කරන්න. තමයි තේරේ නිර්වුල් පැත්තට යන්නේ දිගින් දිගටම. එතකොට ඒ තමයි ළඟා කරගත්ත දේවල් අවශ්‍ය නැහැ. පේන දේ ලියනකොට ආ දන්න කෙනාට තේරෙනවා මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් no nonsense short to the point short and sweet කෙලින්ම කාරණා විතරක් ලියනවා නම් වார்த்தාව හරීම ක්ලාසික්. උන්නසි දේවල් නෑ. ඒ නිසා අනික් හරිය හොඳයි. මෙවත් නොලියා වාර්තා ලියවීමට ලියීම සඳහා තව තවත් උනන්දු වේවා කියලා අපි යනවා ඊගාව අන්තිම ප්‍රශ්නෙට. අන්තිම ප්‍රශ්නය. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මම භාවනාවට පැමිණි නවකෙක්නි. මුල් දින දින තුල ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ඔස්සේ භාවනා කළ මට ලැබුණු අත්දැකීම් මෙසේය. පරයන්ක භාවනාව කර්ම මූලස්ථානයේ ආනාපාන සතියයි. උඩුතොලට ඉහළින් හුස්ම ගැටෙන සැටි සතියෙන් බලා සිටියෙමි. පෙරසේ සතිය යම් අරමුණු ඔස්සේ නොයයි. මෙසේ මද වේලාවක් සිටිය හැකිය. එහෙත් පසුව අරමුණක් නැති රූප සම්බන්ධයක් නැති ද සතියට ඊතා ඉක්මනින් පෙනී නොපෙනී යයි. කන්වල නාසයේ මුහුණේ තැන් තැන්වල අල්පනිතක් කනින වාසේ දැනේ. ශරීරයේ විවිධ තැන්වලින් මෙසේ දැනෙන්නට විය. වම් පාදයේ හිරියක්ද දැනුනි. ඒ දෙස සතියෙන් බලා සිටින විට මද වේලාවකින් පාදයක් නැති බව සතියට දැනුනි. ඒ සමගම හිසේ සිට පහළට සිසිල් බවක් ගලා යන්නාක්සේ සතියට දැනුනි. මෙසේ සිදුවන සියල්ල හොඳින් නිරීක්ෂණය කරමි. ඉඳ සිටින ආසනයේ ස්පර්ශය ගැන ස්පර්ශ වන තැන මාංශ පේශී ඉරි අස්තීන් බිමට සම්බන්ධ වනු දැනින. අධික වේදනාවක් දැනුනි. තව ක්ෂණයක් එලෙස බලා බලා සිටිමි. වේදනාව දෙස සත්‍යමත්ම බැලුවෙමි. එයද නොදිනී යන අයුරු බලා සිටියෙමි. තවද හිස්සෝ භූමියක මා තනිව සිටිනවා යන්න දැනුනි. මෙසේ මා පරයන් ඊළඟට කුමක් සිදුවෙන්නේ දැයි යන්න කුතුහලයක් ඇති වෙනි. ඒ නිසා පරයන්කේ වෙනස් කළෙමි. මා කිහිප විටක්ම පරයන්කේ මේ අත්දැකීම වින්දෙමි. පැයකට ආසන්න කාලයක් මිස එකම ඉරියව්වෙන් සිටිය හැකිය. තවද භාවනාව අවසන් වූ පසු නැවුම් බවක් ගතට මෙන්ම සිතටද දැනේ. මා භාවනාවේ ලද අත්දැකීම් මෙසේය. භාවනාව තවදුරටත් කරගෙන යාමට සිතෙහි කැමැත්තක් ඇත. මින් ඉදිරියට භාවනාව කරගෙන යාමට අවශ්‍ය අවවාද අනුශාසනා මටත් අන් සියලු දෙනාටමත් ඔබ වහන්සේගෙන් ලැබේවයි ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි මා ප්‍රාර්ථනා කරමි. මේක එකතනයි අදහස් ප්‍රකාශ කරන්න ඉතින් ඒ කියන්නේ මොන ඊගාට මොන වේද කියන කුතුහලය නිසා මම භාවනා වෙනස් ඉරියව්ව වෙනස් කරනවා පරියන්ක වෙනස් කරනවා කියලා තියෙනවා. හැබැයි මේ වාක්‍යයේ බලපෑම ඊට පල්ලෙහා රචනා කොටසේ නැහැ. ඊට පස්සෙත් භාවනා කරනවා කියලා ලියලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම භාවනා අලුත් තැනකට යන හැම වෙලාවෙම හිත සැක කරනවා. හිත හැම වෙලාවෙම සලකා බැලීමක් කරනවා. ඒකට බුදුචාන් කියන්නේ පටිවාණී භාවය කියලා උරිසට උඩින් ආපහු බලනවා. තම ආවේ කොයි පැත්තෙන්ද කියලා. කියන්නේ දැන් ඉන්න තැන සැකෙච්චාම. එතකොට අපටිවාණී වෙන්න කියලා කියන පස්ස බලන්න යන්න එපා. උඹ ඉස්සරහා බලපන් වෙන දේ වෙයි. ඒ වගේම සතුටු වෙන්නත් එපා. තාම වැඩි ඉවර නැහැ. ඒ නිසා අසන්තුට්ඨිතා අපටිවාණිතා කියලා ගුණ දෙකක් තියෙනවා. ඒක ඉදිරියට යන ওই ওই වැඩි වෙද්දිත් යනවා. හිතේ හැටි එහෙම තමයි. ඒ දිගට එහෙම යන්න දෙනකොට යා අලුත් ශේෂ්ඨයක තමයි හැම වෙලාවෙම ඇවිදින්නේ. ඒ නිසා කිසිම විදිහට සම්ප්‍රදාන කුල මනසකට භාවනා දියුණුවක් වෙන්නේ නැහැ. භාවනා දියුණු වෙන්නෙම අලුත් ශේෂ්ඨයකට යනවා. එහෙම නැත්නම් නොදන්නා ශේෂ්ඨයක තමයි හැතරෙන්නේ. ඉතින් හැමදාම අපි අලුත් ළමෙක් වගේ. නිකන් පිට රටකට ගිය කෙනෙක් වගේ තමයි තේරෙන්නේ. ඒ තාක්කල් භාවනාව හරි. ඉතින් ඒක දිගට පවත්වන්න අකණ්ඩව කරනකොට අපි මොලේ නොදන්න කොටස්, දැනුමේ නොදන්න කොටස්, ලෝකේ නොදන්න කොටස්, සත්‍යයේ නොදන්න කොටස් වලට හිමීට පැතිරෙනවා. අර පුරුදු පරිසරයේ ඉන්නවනම් කවදාවත් දියුණුවක් නැහැ. ඒක ගෙයි ගෙම්බා වාගේ. ඉතින් අපේ පුරුද්ද තියෙන අර දන්න පරිසරයේ අපිට අරසාවක් තියෙන නිසා අපි නොදන්න ශේෂයට ගිහිල්ලා සොයා බලන්න බයයි. ඒකට කියනවා නියෝෆෝබියා එහෙම නැත්නම් fear of unknown කියලා. ඒක මනුස්ස ජීවිතයේ තියෙන තද ඇණයක්. මේ සම්ප්‍රදාන කුල මනුස්සයා ශිෂ්ටාචාර මනුස්සයා අමු මැට්ටේ. කිසිම දෙයක් වෙනස් කරන්න කැමති නෑ. මේ අලුත් කෙනා බාලදක්ෂයා බාලදක්ෂිකාව අලුත් ළමයා මොකක්වත් ගණන් ගන්න යන්නේ. අන්න එහෙම යන හැටි තමයි බුදුජානනාචාරි කැමති. මොකද එහෙම තමයි බුදුජානනාංශෙත් මාලිගාවෙන් එළියට බෑපු හිඟන්නේක් වගේ ජීවත් වෙච්ච කුමාරයෙක්. කුමාරයෙක් ජීවත් වෙන හිඟන්නේක් වගේ කොච්චර විචිත්‍රද කියලා හිතන ජීවිතේ. අපි මේ හිඟන්නු වෙලා කුමාරය වෙන්න හදනවා. කුමාරියෝ වෙන්න හදනවා. කක්ක කුමාරිලා. එනිකන් මූණ ලාටු දාගෙන අර කුමාරියෝ වගේ ඔටුනු පැලඳගෙන මල් ගහගෙන මොන පිසුද. කුමාර විගේ ඉපදිලා බයින්න ඕනේ වීජයට ඒකල හිඟන්නේක් වගේ ජීවත් වෙනවා. ආනේ ගතිය තමයි අලුත් පැත්තට යන්නේ. ඉතින් එතකොට අපි ඉරියව් මාරු කරන්න හිතනවා. අරක හැලහැප්පල දාන එක තමයි තියෙන්නේ. ඒකට තමයි කෙලස් කියන්නේ. ඉතින් බලන්න පුළුවන් තරම් එහෙම අලහප්පන්නේ නැතුව ඒ යන ආරෙටම මං කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන එක තමයි කියන්නේ තියෙන්නේ. විනාඩි 20ක් තියෙනවා. මම ආමුදි මයික් එක ගත්ත නිසා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මගේ ආනාපාන සතිය භාවනාවයි කරන්නේ. මයික් එකේ නෙමෙයි කතා කරන්නේ නේන ස්පීකර් එකේ ඇහෙන්න ඕන. ස්වාමීන් වහන්සේ වාගේ භාවනාව ආනාපාන ආනාපානයයි ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යනකොට සවකාශයේ වගේ තැනක තමයි දැන් මම ඉන්නේ. ඒ අවස්ථාවේදී සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ සිතීලි එනවා. සමහරක් වෙලාවට හැබැයි ස්වාමීන් වහන්සේ මට ඒක සතිය කැඩෙන්නේ නැහැ වගේ දැනෙනවා. සමහර වෙලාවට ඒ සිතවිල්ල ඇවිල්ලා මාව පුංචි ගැස්සීමක් වගේ ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන දැනගන්න. ඒකට ගැස්සීමෙන් පස්සේ නැවත සතියේටද වැටෙන්නේ නැත්නම් නොදන්නා අන්දමන්ද තැනකටද වැටෙන්නේ කියන එකෙන් තමයි අල්ලා ගන්න පුළුවන් වෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. ගැස් වුණාට පස්සේ Taman එන්නේ මූල කර්මස්ථානෙටද එහෙම නැත්නම් විසිරීගේ හිතකටද? මූල කර්මස්ථාන. ඒක තමයි අපේ හිත කොහෙන් හරි ගිහිල්ලා නන්නත්තර වෙච්චාම හරියට කවුරු හරි පිටිපස්සෙන් ඇවිල්ලා කණ්ඩ දෙයක් ගහලා ගෙනත් දානවා ගෙදර. ඩොක්කක් කනලා ගෙනත් දානවා. ඉතින් එතකොට තේරෙන්න පටන් අර ගන්නවා අපි ඇතුළෙන්ම හැදෙනම බයලජ්ජා කියලා දෙයක්. ශේෂ්ත්‍රින් පිට ගිය ගමන් ඒ ගහලා ඩොක්කක් කනලා තමයි පිටිපස්සට පයින් දමලා අන්නේ ගස්සලා තායි. ලා ආය අරමුණ ගෙනත් දානවා. ඉතින් එතකොට තමයි තේරෙනවා දැන් මේ පිට ගියේ එකේ අවධානය දැන් තේරෙනවා. ආපහු කණ්ඩ ගහලා ගෙනත් දානවනේ. දැන් පිට යන්නේ එකේ මුල පටන් ගන්න නැතනේ. හිත පිට යන එකේ අවසානයේ තමයි ওই ගැස්සිලා අප වරමුණට එන එක. ඉතින් ඔක අගේ කරන්න හොඳයි. දැන් මේ ඇතුලෙන්ම පිට ගියේ හිත අපව ගෙනත්ලා. ඒක භාවනා කරලා ලැබිච්ච ලොකුම දායාදේ. නමුත් හිත පිට යන හැටි කියලා නෙවෙයි යන්නේ පැදුරටත් ඔකිය යන්නේ. ඒ පිට යෑම සිද්ධ වෙන්නේ Taman ඉස්සරහින් තියාගත් අරමුණ සියුම් වීමත් එක්ක. ඉතින් ඒ නිසා අරමුණ සියුම් වෙනකොට දැන් මෙයා පිට පණින්න ඉඩ තියෙනවා කියන හැඟීම නිසා සතිය බූස්ටර් ඩෝස් එකක් දෙන්න කියනවා. ඩබල් ඩෝස් කරන්න කියනවා. මුතු අවදින් ඉන්න ඕනේ අරමුණ නැති වෙගෙන යනකොට මොකක් හරි මෙයා හරියට අර පාරවල් ලයින් මැජික් පින් එකේ මිනිහ රබාන ඕල්ලල ඕල්ලල ඕල්ල එක පාට මේ පැත්තෙන් ඇස්බැඳ්මක් කරා. මාළුවෙක් පෙන්නනවා, පරියෙක් පෙන්නනවා. ඌ කරන්නේ අවධානය මේ පැත්තට ගන්නවා. මේ බෙරේ ඕල්ලනවා අමුතු තාලෙකට. රබානක් අතේ මොකද්ද ලස්සන කතාවක් තියෙනවා මේ ප්‍රෙඩිසිල්ලාගේ කැරකෙන රබානක් අතේ කරකවනවා මැයික් පෙන්නනවා ඒකෝට මිනිහා වේදිකා සැරසිලි කරන්නේ ආලෝකය මොකුත් කරන්නේ අවධානය මෙහෙට මේ අතින් මේ අමාරු කරපේ. අන්නේ වගේ අපේ භාවනාව මේ ලස්සනට යනකොට දැනගන්න ඕනේ කොහෙන් හරි මායя සෙල්ලමක් දාන්න. ඉතින් ඒකට අවදියෙන් යන්න නම් අධික එලඹිච්ච ගතියක්, උච්චන්න ගතියක්, ආසන්න ගතියක් එනවා. ඉතින් ඒක නිසා භාවනාවේදී අපිට බුදුහාමුදුරුවෝ දැක්කත් කක්කා. දේවදත්ත දැක්කත් කක්කා. මොනවද දැක්කත් ඒකෙන් කරන්න හදන්නේ අර භාවනා තියෙන එල්ල කඩන්නයි හදන්නේ. එල්ල කැඩීම වෙන්නේ කුරෝසු අරමුණ සියුම් වෙනකොට. එතකොට අපි දැනගන්න ඕනේ මේක අරසා කරන්න නම් තාමත්ම සියුම්ම නිකන් ෆයින් ටියුනින් කරනා වගේ රේඩියෝ එකක් කරගෙන යනකොට තමයි තේරෙනවා පුංචි පුංචි දේවල් දිගේ ඉබේ හිත නිකන් කතන්දර ගොතන්න පටන් ගන්නවා. ඒත් එක දැනෙතු පිට ගියාම ගස්සලා ගෙනත් දානවා. ඉතින් කවදා හරි මේ හිත පිට යන හැටි, එහෙම නැත්නම් සතිය නැති වෙන හැටි අවබෝධ කිරීම තනම් විචිත්‍ර දෙයක් සතිමත් ජීවිතයක ඇත්තෙම නැහැ. මගෙන් සතිය නැති වෙන වෙලාව. අසතිමත් වෙන වෙලාව. ඉතින් උගෝදනේ පශ්චාත්තාප වෙනවානේ. ඒක හරි විචිත්‍ර දෙයක්. මම වඩල්ලද සතිය මගෙන් ගිලිහෙන වෙලාව මේකට අපිට පුළුවන් දවතියි. ඒ මොකද අපි හිතාන ඉන්නවා සතිය කියන්නේ සදා සුන්දර එහෙම නැත්නම් සෝබන චෛසිකයක් කියලා නෑ. සතියත් දුක්ඛ සත්‍යයට අයිති වෙනවා. එනිසා තමන්ගේ සතිය නැති වෙන වෙලාව අවධානයට ලක් වෙ යුතුයි. ඔය අවිලා තියෙන නැවත සතියට එන වෙලාව. ඒකෙන් තමයි වැඩේ පටන් ගන්න අපිට මේ ග්‍රීන් ලයිට් එක එන්නේ. ඒ නිසා සතිය නැති වෙන වෙලාවල් නැති වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ආ නෙව පිළිබඳ අවදින් ඉන්න ගියාම පේනවා. මායя හැම වෙලාවෙම හැම තියාගෙන ඉන්නේ. අපේ පොඩි එහෙම වීමක් බල්ල ටක් ගාලා දාන. ඉතින් එතකොට අපිට පේනවා ওই සාමාන්‍ය ගොරෝසු කෙලස් නෙවෙයි සියුම් කෙලස් පවා. ඒවට කියන්නේ සුකුම විතක්ක කියලා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නෙවෙයි. සුකුම විතක්ක හැම වෙලාවෙම හැම දාලා තියෙන්නේ. අපි පොඩ්ඩ හිමේ වෙනකොට අහුවෙලා. ඒ නිසා අපි ඉන්නේ මේ බිම්බෝරම් බලසු බල්ලපු තැනක. අහු වුණොත් බට්ටේ පෑගුණොත් ගියා. බට්ට පෑගුණොත් පවර් එක හදලා තියෙන්නේ මෙතන හිප් හිප් ජොයින්ට් එකට වදින. කකුල ගල්වලාම යනවා. ඒ නිසා පයින් තමයි යන්න කිව්වේ අන්තිම වෙනකොට යාපනයේ යුද්ධෙදී ඊට ඉස්සෙල්ලා බුල්ඩෝසරයක් යනවා. බුල්ඩෝසර ගියාට පස්සේ තමයි පාබල හමුදාව යන්නේ. මොකද හැම තැනම බට්ට වලලා. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ජීප් වලට තිබ්බා. පස්සේ බට්ටට තිබ්බා. බට්ට කියන්නේ කකුල ගලවන්න. ඒ වගේ තමයි භාවනා ඉස්සරහට යන්න මේ පුංචි දේවල් ඇවිල්ලා ඉතින් අපි මේ භාවනා නොකරන ඉන්න වෙලාවේ මොනතරම් භයානක තැනකද අපි ඉන්නේ කියලා තේරෙනවා. භාවනායෙන් බරපතල කෙලෙස් අයින් කරපුවා මේ සුකුම කෙලෙස්. සුකුම විතක් අපි අල්ලන හැටි හැබැයි ඒකත් ධර්මයේ මාරසා කරලා අපව ගෙනත් දාන. ඒ නිසා හිත පිට යන කියලා කනගාටු වෙන්න එපා. ගැස්සුණයි කියලා කනගාටු වෙන්න එපා. මේ හිත එන වෙලාව පුළුවන් ද බලන්න ඕනේ හිත යන වෙලාවල්. යන්න එපායි මෙහෙම එන්න. එහෙම ගණන් කි නැත්තම් කියන්න පුළුවන් ඔය කියන ගැස්සෙන් ඉස්සලා අසතියින් ඉඳලා තියෙන. අසතියින් ඉඳලා සතියට එනකොට ගැස්සෙනවා. අසතියට යන්නේක පැදුරට හොරෙන් ගිහිල්ලා තියෙනවා. ඒක මහ පුදුම පුදුම සියුම් තැනක් අල්ලනවා කියන එක තමන් පිළිබඳ පුදුම විවේචනාත්මකව බලන්න. තමන් පිළිබඳව මගේ හිත චටයි, චපලයි, වංචනිකයි මේක ගණ්ඩ දෙයක් නැහැ කියලා හිතාන බලුවොත් පේනවා යයි මීට වමට සිග්නල් දාලා දකුණට කපන හැටි අහුවෙනවා. ශුන්‍ය අවස්ථාවේදී පවා ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාට අර ටික වෙලාවකින් අර පාෂාණයක් යනවා වගේ ඒකත් නැති වෙන ඇති වෙනවා නැති වෙලා යනවා. හරි තේරුණා. ශුන්‍ය අවස්ථාවක දුන්නත් ස්වාමීන් වහන්සේ ඒක ටික වෙලාවක් ඒකත් රැඳෙන්නේ නැහැ. ඒකත් ආයි මොන හරි දෙකේ වෙනස් මොනක්වත් මේ ලෝකේ එහෙම ස්ථිරව පවතින දෙයක් නෑ. අපි හිතනවා දැන් මේ කරදර නැති වෙලා විවේක දැන්න ගියාම හරි සදා කාලික ඉන්න පුළුවන් මොන පිස්සුද. ආයෙත් කරදර එනවා. ඒ කාගවත් දෝෂයකට නෙවෙයි. ඒ හැටි. ඉතින් ළඟ ඉන්න මිනිහට අපි බයි. ඉන්නේ මේ කාලකන්ණිය තමයි මට මේ හුනියමක් කෙරුවා අපරාධේ නිකන් ඉන්න වෙලා කියලා නැත්නම් වැසට බයිනවා නැත්නම් ආණ්ඩුවට බයිනවා. ඒ කරදර නැතිවීමත් ස්වභාවික නම් කරදර ඇතිවීමත් ස්වභාවිකයි. අපි කවදා හරි මේක හිටපු ජනතාව එළවල අපි මේ රට අල්ල ගන්නකොට අපි කොච්චර සතුටු වුණාද කුවේණිය තුපිස. දැන් උන් ඇවිල්ලා ආය අපිට ගහනවා කිව්වොත් එහෙම. ගහන්න එපා මේක. මල හොන්තුවක් නෙමෙයි. හැමදාම සිංහල බෞද්ධකම තියෙන්නේ. දෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේක මීට පස්සේ දිගටම සිංහල බෞද්ධ වෙන්න ගියොත් එයා පිස්සෙක්. පිස්සෙක්. අපි යම් විදිහකට වෙන ජනතාවට ගහලා මේ රට ඇල්ලුවා නම් කාලයට හොම්බෙන් යන්න ගහන්න ඕන අපිට. ගහනවා. ඒක තමයි ඇති. අట్లా ආසාවෙන් උපයාගත්ත අපේ විවේකයේ කිසියම් පග විභාගකින් තොරව ආය කෙලෙසයක් ඇවිල්ලා යට ගන්නවා. ඒත් ඒක ස්ථිරහානියක් වෙන්නේ නැහනේ. ආයෙත් ගන්න පුළුවන් මේකට. ඒ කියන්නේ කෙලෙසකින් ඇවිල්ලා ස්ථිරව හානි කරන්නේ නැහැ. ආයෙ වෙන්න පුළුවන්. ඉතින් අපිට තේරෙනවා පොටෙන්ෂල් එක නැති වෙන්නේ නැහැ. පොසිබිලිටි එක නැති වෙන්නේ නැහැ. හැබැයි ලැබිච්ච අවස්ථාව නැති ඒ පොටෙන්ෂල් එක නැති කරන්න මොනම ශක්තියකටවත් නැහැ. නැති වෙදි නැති වෙදි ඇති කරනකොට පුදුම පෞරුෂත්වයක් ඇති වෙනවා. ඔබ කඩපම් මං හදනවා. ඕන දෙයක් කඩා හදපම් මං කඩනවා. නැත්නම් ඔබ කඩපම් මං හදනවා. ඉතින් කියනවා මේ තද බල විදියට ඒ හිතවිලි ඇවිල්ලා කරදර කරන වෙලාවේදී කියන බොහොම තරම් හිතවිලි ගන්න කඩපම් මම සතිය ආපු ගමන් ඔක්කොම ඉවරයි. ඒකට කියන්නේ වළංකාරයේ සුමානක වැඩ පොලුකාරයට වරුවයි. හිතවිලි දෙකක් මැද අසතිය දකින්න විට ඔන්න ඔය ලස්සන කවියක් කර පොඩි ආමරු කියනවා වය නැ වලං කරුවාගේ වලට පොදි සතිය නැමැති පොලි කර පොලු කරි මොහොතකින් බිඳි. ඔබ කොච්චර හිතවිලි හැදුවත් මම මගේ සතිය දාපු ගමන් සුමානික වළංකාරයක වැඩ පොලු කරට වරුව ගත්ත ඔබ නෙලපුවාම ඉවරයි. අලකොල්ලන්ද මාසයක් හැදුනත් කඩුවක් අරන් වනපුවාම ලන්දම ඉවරයි. එතකොට තේරෙන්නේ මේ සත්‍යයේ ශිල්පීය ගතිය. සත්‍යයේ තියෙන ඕන දෙයකට අහන ගතිය. වැටි වැටි නැගිටින්න ඕන නිසා ඒක භාවනාවේදී හොඳ සෙල්ලක්කාර අවස්ථාවක් කියලා කියනවා. මයික් එක ගත්තේ ඔක දෙන්නද කිය බර්සනාටද? දෙවසර. හරි තේරුවන් තනගෙන දැන් මොකක්ද තේරුම් ගත්තේ? දැන් මං කියපු එක මොකද්ද මොකද්ද තේරෙන්නේ? අවදියෙන් ඉන්න කියලා ස්වාමිනාසේ සියුම් වෙන අවස්ථාවේදීත් සැලකිලිමත් වෙන්න කියලා සිතවිල්ලක් යන්නේ නේද? ඔය තිබුණට වැඩිය සැලකිලිමත් වෙන්න. දැන් ට්‍රික් එක සෙල්ලම් කරන්න හදන වෙලාව. මැජික් එකක් පෙන්වන්න හදන වෙලාව හොඳට බලන්න ඉන්නකොට මෙයා කොහොමද වේදිකා සැරසිලි දාගෙන කරකවගෙන අපේ අවධානය අරගෙන අපි සතිය කඩලා දාන්නේ. අනේ එතකොට තේරෙනවා මුළු ලෝකෙම වශී කරගන්න පුළුවන්. ඒකට ලෑස්තිලා ඉන්නවනම් කවුරු මොන જાතියෙන් 18 දන්නේ නැටුවත් මොන උලීලි බෑවත් අපි ඉන්නේ ෆුල් ඇලර්ට් එකේ. මොනවාක්වත් වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. ස්වාමීන් වහන්ස මේ භාවනා කරන වෙලාවටත් සාමාන්‍යයෙන් ඉන්න වෙලාවටත් හිත පවතින එකම විදිහට එතකොට අර අමුතුවෙන් වීර්යෙන් භාවනා කරත් එතකොට මට ඒක වෙහසක් වගේ දැනෙනවා. සාමාන්‍යයෙන් හැම වෙලේම මේ සිතවිලි එනවා ගලාගෙන ඒ සිතවිලි වලට ප්‍රපංච නොකර ඉන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රපංච කරන එක දැනෙනවා. සමහර වෙලාවට සිතවිලි ඔහේ ඇවිත් යනවා. ඒක ගැන එච්චර වදවීමක් නැහැ. ඔය ස්වභාවය තමයි සාවිනස පාරයන්කේ සක්මනේ තියෙන්නේ. අර අමුතුවෙන් භාවනාවක් වගේ දෙයක් වෙන්නේ නැති නිසා තමයි මෙහි ආවෙත් ටිකක් වීරෙන් භාවනා කරන්න. ඒ தත්ත්වය එකමයි. හුඟක් වෙලාවට පාරයන්කේදී ටිකක් නින්දටපත් වෙනවා. සාවිනාංශය කියන්නේ තවදුරටත් ඉදිරියට යන්න මොකක්ද කරන්නේ නැත්නම් ඒ අර හිස්තැන වැඩි කරගන්න බලනවද? ඒක අමුතුවෙන් කරන්න කියලා දෙයක් හිතෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ සාවින්හන්සේගේ ධර්මදේශනාවක් අහනකොට ඔබ වහන්සේ දේශනා කළා ඵලය පවතින සම්‍යක්ඥතා සම්‍යක්ඥතා ඥානය දිගට පවතින අවස්ථාවේ. ඔය දෙක මාරු වෙලක් දන්නේ නැහැ මම කිව්වේ. මට සවිනාසරේ ඒක පොඩ්ඩක් ගැටලුවක් සම්‍යක්ඥතා ඥානය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඒක මොකක් හරි වචනවල දෝෂයක් තියෙන්නේ. එහෙම එහෙම වචනයක් නැහැ. ඒ නිසා ඒකෙදී මේ නිින්ද කියලා පොඩ්ඩක් තියෙන්න ඇති බලන්න. පළවෙනි එකට උත්තරේ භාවනා කරන තමන්ට වාඩි වුණත් එකයි නැතත් එකයි කියනවනම් කොයි වෙලාවක හරි භාවනාව යන්න ඕන සතිය තිබුණත් එකයි නැතත් එකයි කෙලෙස් තිබුණත් එකයි නැතත් එකයි අෂ්ටෝක ධර්මයේ ජය ලැබුණත් එකයි පරිදුම ලැබුණත් එකයි වේදනාවක් තිබුණත් එකයි සැප තිබුණත් එකයි හොඳ වුණත් එකයි නරක වුණත් එකයි හැම එකටම සමාන මට්ටමට ආවන ආය ප්‍රයත්න කිරීලා නැත කරන. එතකන් අපි ප්‍රයත්න කරනවා. මොකද්ද ලැබෙන ලාභය කියලා. උතෙන් ඊට පස්සේ එනවා මොනවා ලැබ කෙරුවත් ඕකම තමයි. දැන් අපි ලෞකික උපමාවක් ගත්තොත් අපි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාළු වෙන්න හදන වෙලාව කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හදන වෙලාව හැම වෙලාවෙම බලන්නේ දෙන්න එකතු වෙලා ඉන්න හදන වෙලාව වැඩි කරගන්න අම්මට හොරෙන් තාත්තට හොරෙන් নানা ආකාර දෙල්ලන් දාන්න. දැන් බෙන්නට පස්සේ unmarried love and married love කියලා දෙකක්. ඊට පස්සේ නැත්කින් එන්න මල හොන්තු මේක උදෙත් පේන්න තියෙන මේ මල හොන්තුම දවල්ටත් පේන්න තියෙන එකයි. ඉතින් ඊට පස්සේ ඕන් ඉස බයත් මේ මේ තෙල් ගාලා ඉතපිරා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා ඊගාට වෙන්න සෙල්ලමක් තියෙනවා. ඔය ඒක බැඳලා පස්සේ සහ බැඳලා ඉස්සලා වෙනස. පැවිදෙන්න ඉස්සලත් එහෙම. අම්මෝ පුදුමාකාර හීනයක් පවානේනේ පැවිදෙන. පැවිදුණා පස්සේ දැන් බලනකොට ඉතින් අත ගාලා තොට්ටේ අත ගන්න විතරක් තියෙනවා පැවිදිලා කියලා. නැත්තම් මොන විදිහකින්වත් තේරෙන්නේ නැහැ. සිවුර පේනකොට තියෙනවා මොකක් සෑයන කාලයක් පැවිදිලා. හීනේදී තාමත් ඉන්නේ මම කොට කලිසමක් ඇඳගෙන උඩට ඇඳ ගන්න බැරුව සෙනඟක් වැද. මට හරි ලැජ්ජයි දැන්. යකෝ සර්ට් එක ඇඳගෙන නැහැ නේ කියලා. සාක්කුවට දාන්නකො සල්ලි හම්බෙන්නේ. උනත් අත ගෑනෝ විතරයි. අප්සෙට් දැන් සල්ලි අත ගන්න නැති වෙන්න නෙමෙයි පැවිදිකම් කරන්නේ. හීනේ තාම පැවිදිලා නැහැ. හීනේ ඉන්නේ තාම අර බරණ හිතුවක්කාර කොල්ලා. කොච්චර කාලයක් ඇයිද හීනෙන් පැවිදි වෙන්නේ? හීනයක් පේන දැන් උඹ පැවිදිලා මට අවුරුදු 8 මේ ඉන්නේ 29 එකද කොහෙද මට ඉන්නේ? ඒ නිසා භාවනා කරත් එකයි නොකරත් එකයි කියන තරමට යනකම් මට ධම්මික හඳුරු කිව්වේ දවසල පුදුම ආසාවක් තිබ්බා පැවිදි වෙන්න 79 ඊට පස්සේ මං ගිලකව සංස මේක නම් කේස් එක ඉතින් ආයෙ තව දුරට හම්බ කරලා වැඩක් නැහැ මොකක්වත් නැහැ මං කෙලින්ම යනවා පැවිදි ඊට පස්සේ හරියන්නේ නැහැ උඹට තාම මහානකම හරියන්නේ නැහැ උඹ අද පැවිදි වුණොත් හෙට සිවුරන්න පුදුම ගායක් නේ තියෙන්නේ මොනම දෙයක්වත් කරන්න බෑ ඉතින් මට තේරෙනවා කතාව ඇත්ත කියලා ඊට පස්සේ කිව්වා කවදා හරි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියනකම් ගිහිව ඉඳලා භාවනා කරපන් එතකොට පැවිදියන් එතකොට ප්‍රශ්නයක් නැහැ. පැවිදි වුණත් එකයි නැතත් එකයි. කියන්නේ ওই ඉන්නේ කේදී ඕනෙම තැනකට යන්න පුළුවන්. ඔය ගිහිව ඉඳලා. එචා භාවනා කෙරුවත් එකයි නැතත් එකයි. ජය ලැබුණත් එකයි පරදුණත් එකයි. සැපාවත් එකයි දුකාවත් එකයි. යසසාවත් එකයි ආයසාවත් එකයි කියලා හිත මට්ටමට ආවට පස්සේ පරිේෂණ නතර වෙනවා. කිංච පරිේෂණං චරේ මොනවට පරිේෂණ කරන්න ඊට පස්සේ ඉතින් එතෙන්ට තව ඇවිල්ලා නැහැ නිසා මේ මේ කරගෙන යන එකම දිගට කරන එකයි තියෙන්නේ. එහෙම කරගෙන යන බාධාවක් තියෙනවා. එච්චරයි පෙරපින කියන්නේ. අපිට මේ කරන්න ඕනේ පරිශ්‍රයේ බාධාවක් නැත්නම් ඒක මං කියන පෙරපිනක්. කරන්න ඕනේ මේ ගෑණි ඉන්නවා දරුවෝ ඉන්නවා අරක නැහැ මේක නැහැ තියෙනවා නම් ඉතින් සෝරි තමයි. එන ඉතින් පෙරපින් නැහැ. කරන්න පුළුවන් නම් කලදුරු කාලේ වලයි එක ට්‍රැෆික් ජෑම් වෙන තිලයි පාර කරගනින් ගමන කරගනින් දෙපර බබා ඉන්න එපා. ඉදිරියට යන එකයි තියෙන්නේ. හොඳයි අපි පැයක් අරගෙන තියෙනවා මම හිතන වෙන ප්‍රශ්න නැහැ කියලා. තියෙනවද ප්‍රශ්න? අත උස මං තියෙනවනේ. අන්නේ. පිට ඔය පැත්තේ අත උසද කවුරුද? නෑ මයික් එකේ නම් මෙතෙන් යනවා. ආසයි සම්මාන්ස මම සක්මන් භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්නේ. සක්මන් භාවනා කරගෙන යනකොට සෝයන්හන්ස කියන්නේ ඒ දැනීම ඔස්සේ ගියාම මීට කලින් වහන්සේ කමඨහනවලදී කිව්වා මේ මගේ අරමුණ හීන වෙනවා නම් ඒ වෙලාවට මට ගොඩක් කම්මැලිකමක් නිදිමතක් එපා වෙන ගතියක් එනවා. ඒතර වහන්සේ උපදෙස් දුන්නේ ඒකට අවදි වන්න කියලා. උනාත් ස්වාමීන් වහන්සේ දැන් මම ඊට පස්සේ ඉඳන් සක්මන් කරනකොට කොහොමද මට මෙන්ටලි ගොඩක් කන්වර්සේෂන්ස් සාමාන්‍යයෙන් හරියට වෙනවා. ඒ කියන්නේ හැම දෙයකම කොමන්ස් එනවා. ඉතින් දැන් මම ඒක හිතන්නවත් නැතුව දැන් අරමුණ හීන වෙන කියන්නේ අඩු වෙන මයිල්ඩ් වගේ වෙනකොටම ආපහු කියන්නේ හිතෙන්ම කියනවා ආ ඔන්න මයිල්ඩ් වෙනවා you should look කියන්නේ looking to this more වගේ. එතකොට ඒක උන ගාන්නේ ආපහු සිතුවිලි ගොඩක් ඇවිල්ලා ඇත්තටම කියනවා නම් ආපසු සක්මන් කරද්දී හොඳටම දැනෙන්න පටන් ගන්නවා. එතකොට හොඳටම දැනෙනකොට මට ඒකට ආපහු නිකන් කියන්නේ එපා වෙන ගතියක් වෙන සතිය ආවට දැන් අර හීන වුණ එක නැති වෙලා දැන් හොඳටම පේන ගන්නවා. ඒ වගේ ඒ කියන්නේ it becomes really boring I think. ඒතකොට ඒකට මොකද කරන්න කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔය හිතවිල්ල හෝ ඒන බෝඩම් එක ඉල්ලලා ගන්න එකක් නෙවෙයිනේ. ඒක සිද්ධ දෙයක්. ඒක ස්වයන් සිද්ධ කියලා කියනවා. දැන් මේ ස්වයන් සිද්ධ දේ මගේ කියා ගන්න වටිනවද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ඉබේ සිද්ධ වෙනවා මම ඇවිදිනකොට ඔය හිතවිලි එනවා. නිදිමත එනවා. ඉතින් මගේ නෙවෙයි නම් ඇයි වරි කරන්නේ? මගේ කරගන්න වටින්නේ නැහැ. මගේ කරගන්න ඕන කෙනෙක් මං කියන දේ අහනවනම් මට ඕන වෙලාවට එනවනම් මං ඉල්ලුවාන. ඒ නිසා මේ වදියා හොඳට බලන්න මේ එකක්වත් මගේ දරුව නෙවෙයි. අවජාතක දරුවෝ. එහෙම නැත්නම් unwanted children. ඊට පස්සේ ඒ දරුවා ගැන මොකටද වරි කරන්නේ? ආවයි කියලා වරි කරන්නේ මොකද? එලවන්න හදන්නේ මොකද? මට අයිති නැහැ. ඒකට පේනවා මේ අවිජිනවා කියන එක රූප ධර්ම නම් යම් ප්‍රමාණයකට හිතනවා මගේ හොල්මනුවයි කරන්නේ මම්මයි කරන්නේ මම කරමි කියන එක තියෙනවනේ. ඒකත් ඇත්තටම නෑ. පව් වෙනකොට ඒකත් එනවා. දැන් මෙව්වයි පේනවා පැහැදිලිවම මේකේ මම නේවාසිකයක් නෙමෙයි මම විධායකයක් නෙමෙයි මම වේදක නෙමෙයි මං සයන් වසී නෑ මට ඕන දේ වෙන්නේ නෑ. ඒකට මොකටද වරි කරන්නේ? ඒක දකින්න පුළුවන් නම් මේ හිතවිලි හිතනව නෙවෙයි හිතෙනවා. මේ නිදිමතට මම පාවඩෙල්ල එන්න කියනව නෙවෙයි එනවා. ඒක නිසා ওই මාක් එප්ස්ටයිල් ලියලා තියෙන පොතක් thought without a thinker කියලා. හිතන්නේක් නැති හිතවිලි. අපි දවස පුරා එන හිතවිලි 95කට වැඩිය නන්නත්තර හිතවිලි. පෘථජනය 100%ක්ම ඔකට වරී කරනවා. කනගාටුන අයියෝ බාන්නෝ මගේ හිත හරිම කඩප්පුලි. නොකෑමනා දහවදුරා වට්ටපන්දුර කියලා හිතනවා. මේ කාගේවත් හිතවිලි ආර්යයන් වහන්සේලාට හිතවිලි නැහැ කියලා කියන්න බෑ. නමුත් ඒක කවදාකවත් අයිතිවාසිකම කියන්නේ මේ පාර යන බල්ලෝ දැන් ওই Nissan වලට හැමදාම බල්ලෝ 10ක් 12ක් එනවා. අපි උන්ට මේ වාසෙක්ටමි ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ, ඔපරේෂන් කරන්න ඕනේ නෑ. ඉතින් වල් බල්ලෝනේ. අර පොඩි පැටව ගෙනාවුවාම ඒක කන්න වෙනම කබරේ කියනවා ඌ වඩාගෙන යනවා ඇන්දාවට ඇවිල්ලා ඒ ප්‍රශ්නයක් නෑ. තා එහා කන්දර මෑගෙන දෙකටම හරියට එක පිඹුරෙක් ඉන්නවා. ඌත් ඇවිල්ලා ඉදිරියට බල්ලෙක් වඩාගෙන යනවා නැත්නම් ওই වඳුරෙක් කරීමේ අරගෙන යනවා. ඉතින් අපිටත් ඒකට පොඩ්ඩක් අප්සෙට්. වඳුර ටිකක් අපි වගේනේ. බල්ලා එනකොට ඒ ගානක් ඉතින් කට්ටිය ඇවිල්ලා කියන කිසිම අනුකම්පාවක් නැත්නම් මම කියන්නේ මේ ආහාර දාමේ යනවා. ආහාර වැඩි වෙනකොට දෙනවා. බල්ලෝ ඇවිල්ලා. කරුණ පස්සේ පිඹුරෙක් ඇවිල්ලා වඩාන යනවා. කබරේ ඇවිල්ලා තන කකුල ගැඩිච්ච බලු පැටවුවෙ බෑ කියන. මොන බෑ කියන. ඒක තමයි හිතවිලි වලටත් කියන්නේ අපේ දරුවෝ නෙමෙයි. වැඩිම අපි මේ නැති මීහරකෙක් ගැන වරී කරන එකනේ. Taman ළඟ නැති මීහරකෙක් ගැන කල්පනා කරන එක තමයි පුත්‍රජනයක වැඩි. ඉතින් ඒ නිසා Tamanට අයිති නැති හිතවිලි අරගෙන ඉවරලා ඒකට හොඳටම තේරෙනවා ඒක අනාත්මයි. ඒක මට වශී පවත්තන්න බෑ. මම මේක විතර නිවැසියා නෙවෙයි. මම විධායකයා නෙවෙයි. මගේ වශී පවත්තන්න බෑ. වේදගත් මම නෙවෙයි. විඳිනකට තකතිරුකම කියලා කියනවා. මොකද තක తీරුකම්. මොකටද? මේ අහ කියන්නේ හිතවිලි වලට විඳවනවා. ඉතින් එයාට අයිතිවාසිකමක් තියෙනවනේ විඳවන්න. තක తీරු වෙන්න. මෝඩ වෙන්න, අමන වෙන්න, මරි වෙන්න. ඉතින් මෙයා මගේ අම්මා වෙච්ච, තාත්තා වෙච්ච මොනව කරන්නේ? ඉතින් එයා කියනවා මගේ පරම පරමාර්ථය තමයි එනේ එනේ හිතවිල්ලට මම වරි කරනවා. ඔබ එන්න බෑ අතින් ගිලි ගන්න. මම ගිලි ගන්න ඉන්න. ඔය වරි කරන්න මට මොකෝ. ඒක තමයි ලෝකයාගේ වැඩේ. ලෝකයා කියන්නේ ඉඩ අරින්න, මට දකින්න මගේ හීනේ නන්දමාලි කොච්චර ලායන්විතව කියනවාද ඉඩ අරින්න මට දකින්න මගේ හීනෙන්න බෑ ඉලි ගහන්න අපි කියනවානේ ඔය දකින්න ඕනේ හීනක් දාගන්න ප්‍රශ්නේ නැහැ ඒ ඒ සින්දුව වන්දකද කාට කරවත් දන්නේ නේ මට මේ පදේ විතරයි මතක තියෙන්නේ ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ අපි එකම මානවයිතිවාසිකම විතර මට ඕනේ පිස්සුව කෙලින්න දෙන්න ඇඟිලි ගහන්න දෙන්න එපා බුදුන් කියන ඔබ ඇඟිලි ගහන්නත් බෑ. හැබැයි මම මගේ හිචිලි ගැන පොඩ්ඩක් බලගෙන ඔබ ඕනේ පාලක ඵලය. ඔබට මම පවඩෙල්ලත් නැහැ, එන්න ගියලත් නැහැ. why worry? මේ කාටවත් කියන්න එපා. කියන්න අයිතියක් නැහැ. මොකද එයාට අයිතියක් තියෙනවා. ඇදගෙන නාන්න, බෙදාගෙන කන්න. මේ පුරුතඥය කියන්නේම ඇදගෙන නාන જાතියක්. අපේ ප්‍රශ්නයක් නැත්නම් ඇමරිකාවේ ප්‍රශ්නයක් ගන්න. එහෙම නැත්නම් අතීතේ ප්‍රශ්නයක් ගන්න. නැත්නම් අනාගතේ ප්‍රශ්න, දරුවගේ ප්‍රශ්නයක්. මොකක් හරි එකක් කැටගොරි කරන්න. ඒ නිසා වරේ කරනවා කියලා කියන්නේ තග తీරුයි. විඳවනවා සිංහලෙන් කියන්නේ විඳවනවා කියලා. ඉතින් විඳවවට ප්‍රශ්නයක් නැහැ. තේරුණා කියලා හිතනවා. තේරුණා සයින්. මොකද්ද? තේරුණේ? කියන්නේ සක්මන් කරනකොට ඕනෙ මුදක් වුණාට නම් බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ I shouldn't worry about anything let it happen. ඒකට මං කියන්නේ ගාලල්ලා කියලා. ගාලල්ලා. හිතවිල්ලක ගාලල්ලා. කවුරු ඇවිල්ලා පරිපතේ පයින් ගන්නවා වගේ දේ ගාලල්ලා. සද්ද එනවා ගාලල්ල. වේදනාව එනවා ගාලල්ල. ඔය දිගට සතිය පාත්තර. ඒ ඔක්කොම ඊට පස්සේ නිකන් මොට්ට වෙච්ච පිහියක් වගේ අභාවයට යනවා. නිසා හිතවිලට කියන්නේ එන හරියක් එන්නේ කියලා. ඒ ගෙන්නන්නම් එපා. මම කියන්නේ ආවට එපයි කියන්න යන්න එපා. කිව්වොත් එනවා ඕ ගාලා. ඔය එනේ දේ ආපු දෙයක්. එතකොට තේනවා මේක ගණන් නොගෙන හිටපුවාම එයාට ඇවිල්ලා එයාට කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් හිතවිල්ලට යෝජනාවක් ගේන්න කියන්නේ ස්ථිර කරන්න එපා. ඒක මම තේරෙනවා. සභාවට යෝජනාව ගේන්න පුළුවන්. කවුරුත් කියලා තියෙන සභාවට ඔය කාට පිස්සු ඕන දෙයක් කතා කරලා දැන් කවුරුත් ස්ථිර කරන්න එපා. ඒසොට මේ සභාව වාර්තාවට යන්නේ නැහැ යෝජනායි වාර්තාවට යන්නේ නැහැ සෙකන්ඩ් කරන්න එපා. ඕන කෙනෙකු පිස්සු කෙලින්න කියන්නේ. සභාවේ අයිතියක් තියෙනවා කතා කරන්න. මේ සභාපති කියලා තියෙනවා පිස්සු පිටහට එන්නේ මේකට. ඒ කියන යෝජනාව විස්තර කරමු කියලා කවුරුත් කියන්නේ බෑ. කිව්වොත් මිනිත් වලට යනවා. ඉතිවිලි වලට ගන්න ඕන යෝජනාවක් ගන්න. ස්ථිර කරන්නේ නැත්නම් ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් අන්නැසියු මින්න මොනවත් අකුසලයක් වෙන්නේ නැහැ. හොඳයි අපි එපමණ අපිට තව තියෙන විනාඩි 55ක විතර කාලයක් සක්මන්ට ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා නැවතත් සාමූහික පරියන්කේට මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම સમાપ્ત වෙනවා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි